සූත්‍රය ඇසුරෙන් තමයි මම මේ ධර්ම දේශනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කායි සූත්‍රයේදී උන්වහන්සේ අප තුල ඇති කරගත යුතු ගුණාංග අපේ කායික වශයෙන් වාචික වශයෙන් මානසික වශයෙන් ඇති වෙන දුර්වලතා දුරු කරගන්න මොන විදිහේ උත්සාහයක් ගන්න ඕනද කියන එක බුදුහාඳුරු මේ දේශනාවේදී පැහැදිලි කරලා දීලා තියෙනවා ඒ බඳු දේශනාවක්. මාසෙ මුලින්ම දේශනා කරනවා කායේන පහතබ්බා නො වාචාය. සමහර ධර්ම තියෙනවා කයින් නතර කළ යුතුය ඒවා. ඒවා වචනයෙන් නතර කරන්න බෑ. කයින් අපි නතර කරගන්න ඕන දේවල්. ඒවා වචනයෙන් නතර කරගන්න බෑ. දැන් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර මේවා කායික අකුසල්. කායික අකුසල්. මේ කායික අකුසල් අපිට වචනයෙන් නතර කරන්න බෑ. ඒක කයින්ම ඕන නතර කරගන්න. ඊළඟට වාචාය පහතබ්බානෝ කාය. වචනයෙන් සිද්ධ වෙන අකුසල් වචනයෙන් මෝන දුරු කරගන්න ඒක කයින් නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක වචනයෙන් මෝන අපි අයත් කරගන්න. දැන් මුසාවාද කියලා බොරු කියනවා. පරුසා වාචා, ඒ වගේම පිසුනා වාචා, සම්පප්පලාප බොරු කියන එක ඒ වගේම පරුස වචන කියන එක කේලම් කියන එක ඕපාදූප වැනි වැඩක් කලක් නැති දේ ප්‍රකාශ කරන එක සම්ප්‍රප්පලාප මේ වචනෙන් සිද්ධ වෙන්නේ. ඉතින් අපේ වචනයෙන්ම තමයි ඒව අඩු කරගන්න ඕනේ. කයින් කරන දේ කයින් නැති කරගන්න ඕන වචනයෙන් කියන දේ වචනයෙන් අඩු කරගන්න ඕන. දැන් සමහර විට අ තමන්ගේ යාළු මිත්‍රයෝ එකට ඉන්න අය එහෙම නැත්නම් තමන්ගේ වැඩිහිටියෙක් තමන්ට මතක් කරලා දෙන්න පුළුවන් මේ ඔයාගේ හැතිරීම වැරදි ඔයා ඕක නවත්තන්න එහෙම කියන්න පුළුවන් දැන් සත්තු මරණ කෙනෙකුට අනේ මේ සත්ව ඝාතනේ නවත්තන්න ඕක හොඳ නෑ ඔයා කරන්නේ බරපතල වැරද්දක් කියලා තමයි වැඩිහිටියෙක් කියන්න පුළුවන් පන්සලේ හාමුදුරුවෝ කියන්න පුළුවන් ගුරුවරයෙක් කියන්න පුළුවන් ඒකද ඒක එහෙම අහලා හරි ඒක නවත්ත ගන්න ඕන කයින්. ඔව් මගේ කයින් අද ඉඳලා මම සතෙක් මරන්නේ නැහැ. ඊළඟට ඔයා හොරකම් කරනවානේ. ඔක පුරුද්දක් කරගන්න එපා. ඔක හොඳ නැහැ. අපේ සමහර ළමයි නොදැනුවත්ව ඒගොල්ලෝ අනුන්ගේ දේ ගන්නවා. එතකොට ඒක මේ එවෙලෙම ඒ දරුවට කියලා පුතේ ඒ ඔය විදිහට අනුන්ගේ දේවල් ගන්න එපා ආයේ කවදාකවත් අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් ගුරුවරයෙක් වෙන්න පුළුවන් වැඩිහිටියෙක් වෙන්න පුළුවන් යාළුවෙක් වෙන්න පුළුවන් ඔයව දේ කරන්න එපා ඊට පස්සේ කියලා කියන්න පුළුවන්. ඒකට අපි සැලකිල්ලක් තියෙන්න ඕනේ මේ නරක හිඳයි එහෙම කියන්නේ. එතනින් පස්සේ Tamanගේ අතපයෙන් කවදාකවත් මං අනුන්ගේ දෙයක් ගන්න නැහැ කියන අදහස. වැරදි විදිහට හැසිරෙනවා නම් ඒකටත් අවවාදයක් දෙන්න පුළුවන්. තමන්ගේ ඥාතියෙකුට අසල්වැසියෙකුට වැඩිහිටියෙකුට ඒක ඔහුට බාරගැනීමේ ශක්තියක් තියෙන්න ඕන. මේ රටේ නැත්තම් අපේ බෞද්ධ සමාජයේ වැඩිහිටියේ ගුරුවරයෙක් අම්මා තාත්තා ජේෂ්ඨ සහෝදරේ යම් අවවාදයක් කළාම පිළිගන්න පිරිතක් හැදිලා තිබුණේ මේ සමාජයේ. මේ මෑතක ඉඳලා මේ සමාජයේ මේ වැඩිහිටියෝ අවවාද කරන්න යන අඩුයි. මොකද ඒ අවවාද කරන එක්කෙනාට එක්ක එකට කියාගෙන ඉන්න පුරුද්දක් ඇති වෙලා තියෙනවා. නැත්තම් මට එහෙම කියන්න ඔයාට තියෙන අයිතිය මොකද්ද කියලා අහන්න පුරුද්දක් ඇති වෙලා තියෙනවා මේවා මහා අසත්පුරුෂ ගති. ඉතර ගුරුවරයෙක් අවවාදයක් දුන්නාම වැඩිහිටියෙක් අවවාදයක් දුන්නාම නිශ්ශබ්දව බොහොම හොඳට පිළිගන්නවා. ඒකට තර්ක කරන්න යන්නේවත් ඒක හෙලා දකින්නවත් ඌට දඬුවම් කරන්නවත් යන්නේ නැහැ. ඒ නිසා එහෙම කවුරු හරි කියලා දුන්නොත් එහෙම ඔයා කරන වැඩේ වැරදි. ඔයා කියන දේ වැරදි කියලා ඒක පිළිගන්න පුළුවන් බවක් නිහතමානීව පිළිගන්න පුළුවන් නම් හොඳ ගුණයක් ඒක. හොඳ ගුණයක්. ඒක පිළිගන්නේ නැතුව හැදෙන්න බෑ මිනිහෙකුට. පිළිගන්නේ නැතුව හැදෙන්න බෑ මිනිහෙකුට. තමන්ගේ දේ හරි මේ කියලා ඉන්නවනම් ඒක වැරදි. ඒ නිසා බුදුහාඳුරු මේ දේශනාවේ දේශනා කරනවා කායේන පහතබ්බා මේ තමන්ගේ කයින් කරන වැරදි කයින්ම දුරු කරගන්න ඕන, අයින් කරගන්න ඕන. වචනයෙන් කරන දේ වචනයෙන් අයින් කරගන්න ඕන. වචනයෙන් කරන දේ කයින් අයින් කරන්නත් බෑ. කයින් කරන දේ වචනයෙන් අයින් කරන්නත් බෑ. ඒ වගේම එහෙම නැත්නම් වැඩිහිටියේ ගුණවතේ විසුණු මහන්සේ නමක් දෙමෝපියෝ එහෙම මතක් කරලා දුන්නොත් මෙන්න මේ දේ ඔයා අතින් සිද්ධ වෙනවා මේක කරන්න එපා කියලා. මේ දේ අඩු කරගන්න කියලා ඒක බොහොම කරුණාවෙන් ගෞරවයෙන් පිළිගැනීමේ හැකියාවක් ඔහු තුල තියෙනවා. ඒ වගේම අ සතහාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා ආයස්මාකෝ අකුසලං ආපන්නෝ කංචි දේව දේශං වාචාය සාදු කායේන වා වචී දුච්චරිතං පහා වචී සුචරිතං භාවේතු ඒ කියන්නේ උන්වහන්සේ දේශනා කරන වෙතනදී කයින් වචනෙන් බැරි දේ කියනවා මේ කයින් වචනෙන් ඉවත් කරගන්න බැරි දේවල් කියනවා ඒ ඉවත් කරගන්න බැරි දේවල් දුරු කරගන්න ඕන ප්‍රඥාවෙන් කයින් වචනයෙන් ඉවත් කරගන්න බැරි දේ ප්‍රඥාවෙන් ඉවත් කරගන්න ගාක් දේවල් කියන බුදුහාමුදුරේ ඒ ටික තමයි මේ සූත්‍රේ ගොඩාක් දුරට දේශනා කරගෙන දේශනා කරගෙන යන්නේ. මොකද කය වචනේ දෙකම අපිට පේනවා ඇහෙනවා. කයින් කරන දේවල් පේනවා වචනේ කියන දේ ඇහෙනවා. නමුත් අපිට හිත පේන්නේ නැහැ. හිත ඇතුලේ තියෙන දේවල් හරි භයානකයි. එහෙම නැත්නම් හරි හොඳයි. නමුත් මේ භයානක දේ තමයි අපිට බොහොම බලපාන්නේ. ඒ නිසා ඒව ප්‍රඥාවෙන් දුරු කරගන්න ඕන ටිකක් මෙතන තියෙන්නේ. ප්‍රඥාවෙන් දුරු කරගන්න අවශ්‍ය ටිකක්. බුදුහාමුදුරු දේශනා කරනවා ලෝභ, දේත, මෝහ, කෝධ, උපනාහ ආදි වශයෙන් මේක දීර්ඝව විස්තර කරගෙන යනවා. ලෝභය, ලෝභය කියලා කියන්නේ අකුසල මූලයක්. ලෝභය කියන්නේ අකුසල මූලයක්. මේක හිතේ හටගන්න එකක්. ගහක වැලක මුල් නිසා අතුපතර ලියලාගෙන වැඩෙනවා. ගහේ මුල් නිසා වැලේ මුල් නිසා අතුපතර කොළ ලියලාගෙන වැඩෙනවා. ඒ වගේ ලෝභයේ තියෙනකොට විවිධාකාර අකුසල ඇති වෙනවා මේක සාකා ප්‍රසාකා වශයෙන් ඇති වෙලා යනවා. දැන් මස් කෑමට ආසා කිරීම නිසා ලෝභකම නිසා සත්තු මරනවා. මස් කෑමට තියෙන ආසාව නිසා සත්තු මරනවා. તો මස් කෑමට තියෙන ආසාව මේ හිතේ තියෙන එක්තරා ලෝභකමක් ඒක. ඊළඟට ධනයට තියෙන ලෝභකම නිසා සමහරලාට මිනිස්සු මරනවා. ධනයට තියෙන ලෝභකම නිසා මිනිස්සු ධන ධනේ තියන අය මරනවා සමහරලාවට. ඒ වගේම මව්පියෝ පවා මරනවා. මේ ධනය ගැනීමේ ආශාවෙන් මව්පියන් පවා මරන්න ඉදිරිපත් වෙනවා. පිළිම දාගත් මොය මේව කඩනවා. දැන් ඒ දාගත් විනාශ කරන් පිළිම වහන්සේලා විනාශ කරන් අන් ලැබිඳලා දාන්නේ මේ මේ ලංකාවේම මහා පැරණි ඓතිහාසික ප්‍රතිමා කොපමණනම් විනාශ කළාද විනාශ කරනවද මේ කාලේ මහා දාගත් කොච්චර විනාශ කරනවද මොනවද මේ මේ හිතේ තියෙන ධනයට තියෙන ආසාව හිතේ තියෙන ලෝභකම ඒකයි මේ ක්‍රියාත්මක වෙන්නේ ඒ මව්පියන් මරන්න පවා ඊළඟට මේවයිදී මත්පැම්බීමක් කරන්නේ මේවා කරන්න මත්පැම්බුන එතකොට මේ ලෝභකම නිසා අකුසල මහා ගොඩක් සිද්ධ කරගන්න අකුසල් මහා ගොඩක් සිද්ධ කරගන්න මව්පියෝ මරන්න තරම් ඒ වගේම පිළිම කඩන්න තරම් දාගක් කඩන්න තරම් ඒ වගේම මහා සංඝයා ඝාතනය කරන්න තරම්. ඒ වගේ දේවල් වලට පවා පෙළඹෙනවා මේ ලෝභකම නිසා. ධනයේ තියෙන ලෝභකම නිසායි මේම වෙන්නේ. ඊළඟට ඒ වගේම තමයි द्वේෂය කියන එක. මේක මේ ලෝභයට වඩා දරුණු. द्वේෂය කියන එක ලෝභකමට වඩා දරුණු එකක් ඒක. ඒ කියන්නේ ලෝභයෙන් අකුසල් මේ වැවි නැගී එන්න පටන් ගන්නවා. ලෝභේ ද්වේෂය කියන එකෙන් අකුසල් වැවෙනවා වැඩි වෙනවා ඒක තමයි එතන සිද්ධ වෙන්නේ නමුත් ද්වේෂයෙන් ඊතා වේගයෙන් අකුසල් නැගිටින්න පටන් ද්වේෂය කියන එකෙන් ඊතා වේගයෙන් අකුසල් නැගිටින්න පටන් ගන්නවා අපේ හිත තුළ ඊළඟට මේ ද්වේෂයේ හැටි අපි ගත්තොත් එහෙම මුලින් කුජලයක් දිහා බලවන් පස්සේ නිකන් තරහ ගියේ නැත්නම් ද්වේෂය ඇති වෙච්ච මිනිස්සෙක්ගේ මුලින්ම කරන්න රවල බලන එක. ඒක තමයි ආරම්භය. මුලින්ම රවල බලන. ඊළඟට මූණ යක්ෂයෙක් වගේ වෙනවා. රවල බලන මූණ යක්ෂයෙක් වගේ වෙනවා. ඊළඟට පරුස වචන කියනවා. නැත්නම් සැර වචන කියනවා. ඊළඟට අතපය දික් කරන්න පටන් ගන්නවා. ඊළඟට මේ පොළු අවියාවිද දඬු මුගුරු මේව ගන්නවා. ඊට පස්සේ පහර දෙන්න පටන් ගන්නවා. ගිනි තියනවා. එහෙම නැත්නම් මරනවා. සමහර ලාවට තමන්ගේ ජීවිතයත් හානි කරගන්නවා. මේ වේසේ හැටි අර ලෝභයට වඩා භයානකයි කිව්වේ ඒකයි. මොකද මේ ද්වේෂය කියන එක බොහොම ඉක්මනින් ලියලලා ලියලලා බුරුබුරා නැගලා ගිනි තියලා මරලා හපලා කොටලා ඒ தත්තෙට පත් කරන්න තරම් දරුණු ක්ලේශ ධර්මයක් තමයි මේ ද්වේෂය කියලා කියන්නේ. එතකොට ඒක මේ හිතේ හටගන්න එක. ඒකත් මේ හිතේ හටගන්න එකක්. මේ සමාජය දිහා බැලුවම ඔය පේනවා අපිට. සමාජය දිහා බැලුවම ද්වේෂ ගින්න ඇවිලුනම තමයි මිනිස්සු රවන්නේ. ද්වේෂ ගින්න ඇවුළුනම තමයි මිනිස්සු කෑ ගහන්නේ යක්ෂයෝ වගේ. ද්වේෂ ගින්න ඇවුළුනම තමයි මිනිස්සු මේ ගිනි තියන්නේ. දීපල ගිනි තියනවා. ගෙවල් ගිනි තියනවා. තමන්ලාට තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. තමන්ම පිහින් යනගෙන. තමන්ම කපා කොටාගෙන. තමන් එක්කෝ වෙනත් ක්‍රමයකින් ජීවිතය හානි කරගෙන තමන්ම විනාශ වෙන අවස්ථා තියෙනවා මේක ඇවුරුනාම. ඊළඟට ඒ द्वේෂයේම තවත් කොටසක් තමයි ක්‍රෝධය කියලා කියන්නේ. ක්‍රෝධය කියලා කියන්නේ මේ මේ අනුන්ට බනින, පහර දෙන, මරණ, ගේදොර විනාශ කරන ස්වභාවය තමයි මේ අපි ක්‍රෝධය කියලා කියන්නේ. එතකොට ක්‍රෝධේ උස්සන් වුණාම ඒ පුද්ගලයා පිස්සෙක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයා පිස්සෙක් මේ ක්‍රෝධේ උස්සන්න වුණාම උන්මත්තකේ බවට පත් වෙනවා. සමහරට තමන්ගේ බඩු තමන්ම පොලේ ගහනවා. තමන්ගේ බඩු තමන්ම පොලේ ගහනවා. දැන් සමහරවල්ලාට ගෙවල් වල මේ ක්‍රෝධය කියන එක උස්සන්න වුණාම සමහරලාට තමන් පාවිච්චි කරන රූප වායිනිය අරන් පොලේ ගහනවා. නැත්නම් තමන් වතුර බොන කෝප්පය අරන් පොලේ ගහනවා, පිගාන පොලේ ගහනවා. එහෙම කරනවා. ඒ ක්‍රෝධේ උත්සන්න වුණාම. එතකොට මේ ද්වේෂය, ඒ වගේම ක්‍රෝධය මේවා එක සහෝදර කුලයක්. ඒ තියෙන්නේ. එක සහෝදර කුලයක්. ඒතර ක්‍රෝධයේ ස්වභාවයත් ඒකයි. සමහර අමුදරුවන් පවා මේ විනාශ කරනවා. ඔය පුවත්පත්වල තියෙනවා. තමන්ගේ දරුවන්ටත් වසවිස දීලා බිරිඳටත් වසවිස දීලා එහෙම නැත්නම් දරුවන්ටත් වෙඩි තියලා බිරිඳටත් වෙඩි තියලා තමනුත් වෙඩි තියාගන්නවා. ඒ වගේ සිද්ධි අපිට ඕන තරම් අහන්න ලැබෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතේ පවා නැති කරගන්න තරමට ඒ වගේ මව්පියේ වැඩිහිටි පිළියුත්තන්ට පවා අපරාධ කරන්න පුළුවන් මහා භයානක බලයක් තමයි ක්‍රෝධයෙන් ඇති වෙන්නේ. ඒක දරුණු ක්ලේශයක් හැටියට හඳුන්වන්නේ. ඊළඟට මේ බුදුහාඳුරු දේශනා කරන මෙතනදී මේක ක්‍රෝධය ගැන තමන්ගේ ගෙදරට ආපු සර්පෙක් වගේ හිතන්න කියලා. කෝපයක් එහෙම ඇති වුනහම තමන්ගේ ගේ ගේ ඇතුළ සර්පෙක් ඇතුළු වුණා කියලා හිතන්න කියනවා. ගේ ඇතුළට සර්පෙක් කියනවා දැක්කොත් එහෙම අපිත් පරිසං වෙනවා. කොහොම හරි මොන ක්‍රමකින් හරි එළියට දාගන්න මහන්සි ගන්නවා. ඒ වගේ හිතන්න කියලා කියන්නේ. ඊළඟට කුසට වැටිච්ච මේ විෂක් වගේ හිතන්න කියනවා. කුසට වැටිච්ච තමන්ගේ බඩට වැටිච්ච විෂක් වැටුණා වගේ හිතන්න කියනවා. ඒ තරම් දරුණුයි කියලා කියන්නේ මේ ක්‍රෝධය කියන එක. ඊළඟට තව එකක් කියනවා මේ දැන් මෙතන අපි කිව්වා ද්වේෂය ගැන කිව්වා ක්‍රෝධය ගැන කිව්වා එතකොට මේවා ඔක්කොම මේ එක සහෝදරයෝ වගේ එක සහෝදරයෝ වගේ. ඒ හැම එකකින්ම තමනුත් විනාශ කරන, තමන්ගේ ආශ්‍රිතයොත් විනාශ කරන, පරිසරයත් විනාශ කරන තත්යකට පත් වෙන මහා භයානක දෙයක් බවයි මෙතනට පේන්නේ. මේ ඔක්කොම හිතේ හටගන්නේ මේවා. මේවා කොහෙන්වත් එනේව නෙවෙයි. පිටරටවල් වලින් එනේව නෙවෙයි. එහෙම නැත්නම් මහ පොළොවේ මතුවෙනේව නෙවෙයි. අපේ හිතෙන් මේ ඔක්කොම මතුවෙන්නේ. අපේ හිතෙන් මේ ගතිගුණ ටික මතුවෙන්නේ. තවත් එකක් බුදුහාරු දේශනා උපනාහය කියලා. උපනාහය කියලා කියන්නේ මේ මේ අලු යට තියෙන ගින්දර වගේ කලක් බොහොම නිසසලව පවතිනවා. අප්‍රකටයි. නමුත් හිටි ගමන් මතුවෙලා එනවා. ගින්දර ඇවිලෙනවා. වෛරයට ඒක පෙරලෙනවා. ආත්ම ගානක් ජනකල් මේක බලපානවා. දැන් ගිනි ජාලාවක් ඇවිලිලා ගින්දර නිමෙල ගිනි දැල් නිමෙල ගියාට පස්සේ ගිනි අඟුරු ටික තියෙනවා. අළු වලින් වැහිලා තියෙන්නේ. මේක බොහොම නිස්සද්දෝ තියෙනවා. එච්චර කවුරක් ගණන් ගන්න නැහැ. නමුත් ටික වෙලාවක් යනකොට ආය හෝස්කාර ඇවිලෙනවා. ආය ඇවිලෙන හෝස්කාර. ඒ ගිනියට තියෙන අඟුරු කොයි වෙලාවෙ ඇවිලෙනවද දන්නේ ඒ වගේ ස්වභාවයක් තමයි උපනාහය කියලා කියන්නේ. එතකොට මේක වෛර බැඳ ගැනීමක් මේ කරන්නේ. අර ක්‍රෝධය තව ඉස්සරහට ගිනියන උපනාහය කියන එක. ඉස්සරහට ගිනියන. ඒ ඉස්සරහට ගිනියනකොට අර දේවදත්ත වගේ දැන් බුදුහාමුදුරන්ගෙන් කොච්චරව පරිගන්න දැඟලුවා. ඒ වෛරය උපනාහය මේ ඇවිල්ලා සංසාරේ අරන් ඇවිල්ලා. ඒ වගේම කාළි යක්ෂණී කියලා කතාවක් කියනවා අපේ බණ පොතේ අපේ පින්නතුන් දන්නවා. ආත්ම ගානක් දරුවෝ කකා ආපු කතන්දරය. ඒ උපනාහය අර ක්‍රෝධය වෛරයක් කරගෙන වෛරය ඒක බැඳගෙන ඒක ආත්ම ගානක් මේක අරගෙන යනවා. ඒක තමයි ස්වභාවය. මේක තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ උපනාහ ගතිය. ඒකත් මේ හිතේ හටගන්න එකක්. හිතේ හටගන්න එකක්. දැන් මේ ලෝභය විතරක් නෙවෙයි, ද්වේෂය විතරක් නෙවෙයි, ක්‍රෝධය විතරක් නෙවෙයි. ඒක තව එහාට යන්න යන්න බුදුහාමුදුරෝ හඳුන්ලා තව නමකින් උපනාහයයි කියලා. ඒකත් මේ හිතේ හටගන්න එක. තව එකක් තියෙනවා මක්ඛ මක්ඛ කියලා ඒක හඳුන්වන්නේ. මක්ඛ ඒ කියන්නේ කලගුණ අවලංගු කරන ගතිය. කලගුණ අවද අපේ ಗುಣ මකු කියලා කියන්නේ. කළගුණ අවලංගු කරනවා තමන්. මව්පියන්ගෙන් ගුරුවරයන්ගෙන් දැන් අම්මලා තාත්තලා ඉතින් කන්න බොන්න දීලා ලොකු මහත්කල්ලා වතු පිටි අරන් දීලා ගෙවල් දොරවල් හදාගන්න උදව් කළා. බොහොම හොඳ තැනකට දරුවා ගෙනාවට පස්සේ පොඩි වැරද්දකින් කියන මේවා මට කවුරුවත් දීපුව නෙවෙයි මගේ උත්සාහයෙන් හදාගත්ත ඒවා මට කවුරුවත් උදව් කළේ නැහැ නැගිටින්න කියලා බොහොම කැත නැතුව කියනවා සමහර දරුවෝ එහෙම කියනවා එහෙම නැත්නම් තමන්ගේ ඥාතීන් ගුරුවරු කරපු උදව් ඒවා බොහෝ එක වචනයෙන් හෙලා දකින්න. මට කරපු උදව්වක් නැහැ. අන්න එහෙම එක වචනයෙන් හෙලා දකිනවා. මේකට කියන්නේ මක්ක කියලා. ಗುಣ මකුකම මේ තියෙන්නේ. ಗುಣ මකනවා. ಗುಣ අවලං කරනවා. ಗುಣ අවලංගු කරනවා. ඒ නිසා මිනිස්සු එහෙම පාවිච්චි කරනවා. තවත් විදිහකින් කියනවා අසත්පුරුෂකම. අසත්පුරුෂකම. කවුරු හරි උදව්වක් පදව්වක් කරලා ඒක එක වචනයෙන්ම කපා හරිනවා නම් ඔයා මට කරපු උදව්වක් නැහැ කියලා කියනවා නම් ඒක අසත්පුරුෂකම. ඒ නිසා අපිට එහෙම වෙන්න හොඳ නැහැ. ඒක නරකයි. නිවන් දකින්න බාධාවක්. මේ මක්ක කියන එක. පලාස පලාස කියලා කියන්නේ තමාට වඩා ගුණෙන් උසස් අය තමන් හා සමාන කරගන්න ගතිය. තමන්ට වඩා බොහොම උසස් උදවියේ ඉන්නවා. ඒ උසස් උදවිය මෙතන අපි හලකන්න ඕනේ. අපිට වඩා සිල්වත්, අපිට වඩා ගුණවත්, අපිට වඩා වයසින්, ඒ වගේම අපිට වඩා සමාජ සේවා කරන අපිට වඩා සමාජයේ පිළිගත් උදවිය ඉන්නවා පූජනීයත්වයටපත් වෙච්චි අපි ඇත්තන්ට සලකන්න ඕනේ. ඉතින් අපි අපි කවුරුත් මැරෙන මිනිස්සු අපි එක වගේ උපන්නේ අපි එක ගමේ කියලා සමාන වෙන්න හදන්න හොඳ නැහැ. පූජනීය ඇත්තා පූජනීයයි. සිල්වතා සිල්වත්. ඒ වගේම ಗುಣ සම්පන්න, Tamanට වඩා ಗುಣ සම්පන්න නම් ඒ පුජ්‍යලට සලකන්න ඕනේ. තමන්ට වඩා වැඩිහිටියෙක් නම් සලකන්න ඕන. ඒ නිසා තමාට වඩා ගුණෙන් උසස් අය තමන් හා සමාන කරගන්න එකක් හොඳ දෙයක් නෙවෙයි. ඒකට කියනවා පලාප කියලා. ඒකත් හොඳ දෙයක් එහෙම නෙවෙයි. දැන් සමහර විට සමාජයේ මේවා දකින්න ලැබෙනවා, මේවා අහන්න ලැබෙනවා. මේ මහා දැන උගත්, ඒ වගේම සම්භාවනීය, ඒ වගේම ගුණ සම්පන්න පුජ්‍යලියෝ එක්ක සමානව වාඩි වෙනවා. සමාල්ලාවට ඔහුට නොගැලපෙන විදිහට සමාන වෙන්න හදනවා. එහෙම හොඳ නැහැ. ඒක හොඳ නැහැ. හොඳ ගතියක් එහෙම නෙවෙයි සමහර අවස්ථාවල. ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඒක දුර්ගුණයක් හැටියටයි අපිට හඳුන්වන්න තියෙන්නේ. ඒ වගේම ඒකට කියන්නේ පලාස කියලා. අනිත් එක තමයි මච්චරිය. මච්චරිය කියලා කියන්නේ තමන්ගේ දෙයක් අනුන්ට ලැබිලා ඵල ප්‍රයෝජනයක් ගන්නවට විරුද්ධකම. මච්චරී කියලා කියන්නේ තමන්ගේ දෙයක් තවත් කෙනෙකුට ලැබිලා ඵල ප්‍රයෝජනයක් ගන්නවට කැමති නැහැ. කියන්නේ මසුරුකම කියලා කියනවා. ඒක දෙනව නෙවෙයි අනිත් අය දකිනවටක් කැමති නැහැ. දැක්කොත් කියලා හැමස් හිතනවා. තමන්ගේ දෙයක් තමන්ගේ වත්තේ සමහරලාවට තමන්ගේ වත්තේ කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් වැටලා තියෙන්න පුළුවන්. ඒක එහාවත් කෙනෙක් මේක ගත්තයි කියලා. එහෙම නැත්නම් Tamange දෙයක් එහාවත්තට වැටලා තියෙනවා. ඒක මේ ගන්නවයි කියලා තව කෙනෙක් ප්‍රයෝජනෙට ගනී කියලා. ඒක අරන් වීතිකරන එක. ඒකට අරියාදු කරගන්න එක හොඳ දෙයක් නෙවෙයි. ඒ වගේම තමන්ට තමන්ගේ දේවල් තව කෙනෙක් දකින්නටක් කැමති නැහැ. දැන් අර ඉල්ලීස ජාතකේ ඉංග්‍රීස රජුරවන්ට මේ කැවුම් කන්න ආසාවක් ඇති වෙලා ඒ කැවුම් උයන්න මහල් ගානක් උඩට ගියා. පත්වෙනි මහලට ගියේ. මොකද ඒක තව කෙනෙක් දකී කියලා. තව කෙනෙක් දකී කියලා. දෙහෙම දැක්කොත් දෙන්න වෙයි. ඉල්ලයි කියලා. ඒ වගේම තමන්ගේ ගහේ පළතුරු කියනවා, ගෙඩි හැදිලා තියෙනවා. ඒතොර ඒක තව කෙනෙක් දකින්නට කැමති නැහැ. දකින්නට කැමති නැහැ. මේක මේක ඉල්ලයි නැත්තම් මේක විනාශ වෙයි කියන එහෙම එකක් තියෙනවා. ඒ නිසා ඒ මසුරු ගතියත් හොඳ නැහැ. ඒකත් හිතේ හටගන්න එකක්. මච්චරිය. Tamanta ප්‍රයෝජනෙට අරගෙන Tamanta වැඩිය තියෙනවනම් අසල්වැතියෙකුට දෙන එක, ඥාතියෙකුට දෙන එක, නැති කෙනෙකුට දෙන එක හොඳ ගුණයක්. එහෙම නොදී ඒක ප්‍රයෝජනෙ ගන්න බැරි විදිහකට වීති කිරීමත් හොඳ නැහැ. ඒක හරි නැහැ. ඉතින් ඒ නිසා ඒ ඒකත් හිතේ හටගන්න නරක දෙයක් හැටියට අපිට මහා නිවන් දකින්න බාධාවක් හැටියට මේ මච්චරිය කියන මේ ස්වභාවය ක්ලේශය බුදුහාමුදුරුව අපිට හඳුන්වලා තියෙනවා. ඒ වගේම මේ කියන காரணා මේ කයින් වචනයෙන් දුරු කරන්න බෑ. මේ කියාපු කාරණා ටික කයින්වත් වචනයෙන්වත් දුරු කරන්න බෑ. අර කයි ඉස්සල්ලා කියාපුවා පුළුවන්. ප්‍රාණඝාත, අදත්තා දාන, කාමීත්‍යාචාර. ඒක කයින් දුරු කරගන්න පුළුවන්. මුසාවාද පිසුනාවද්ද පරසාවද්ද සම්පලප්පා මේක වචනයෙන් දුරු කරගන්න පුළුවන්. නෝ එතනින් දැන් ලෝභය, ක්‍රෝධය, ద్వේෂය, මක්ඛය, පලාශය මේ මච්චරිය මේවා අපිට කයින්වත් වචනයෙන්වත් දුරු කරන්න බෑ. ඒ සියල්ලක්ම දුරු කරගන්න ඕන ඥානේ. බුද්ධියෙන්මයි දුරු කරගන්න ඕන ඥාන ශක්තියෙන්මයි දුරු කරගන්න ඕන කායික වාචික දේ අපිට සිල් සමාදන් වෙලා සීලයෙන් දුරු කරගන්න පුළුවන්. අපි සීල් සමාදන් වෙලා සීලය හොඳට ආරක්ෂා කරගත්තාම හයින් වචනයෙන් සිද්ධ වෙන නරක දේ අකුසල් දුරු කරලා දියුණු කරගන්න පුළුවන්. නමුත් සිත යොදවලා අපි දුරු කරගන්න ඕන දේවල් තමයි මේ කියන ලෝභය, ද්වේෂය, මෝහයයි මේ මච්චරිය, පලාස මේවා හිත දියුණු කරලම ප්‍රඥාවෙන්මයි දියුණු කරගන්න ඕන. ඒ වගේම මේ සිතක් මැඩගෙන එන්න දඟලනවා මේවා. සිතත් නැඩගෙන ඉස්සරහට එනවා. ඒ කියන්නේ දැන් අපි පව් නොකරන්න අපිට බය හතරක් තියෙනවනේ. පව් නොකරන්න අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, ඒ වගේම දුක්ගති බය කියලා. එතකොට අපි තමා විසින්ම තමන්ට ඇති කරගන්න බයෙන් අපි පව් වලින් වළකිනවා. ඒ වගේම අනුන් දොස් කියාවි කියලා පව් කිරීමෙන් අපි වළකිනවා. ඒ වගේම මේ දඬුවමට තියෙන බය නිසා අපි පව් වලින් බලකිනවා. ඊළඟට දුගතිය උපදින්න වෙයි කියලා පව් වලින් බලකිනවා. මේ කියන පව් නොකිරීමේ බය හතරටවත් යටපත් කරගන්න බැරි තරමට මේ දරුණුයි මේ හිතේ ඇතිවෙන මේ ලෝභ දේශ මෝහ පලාස මච්ච කියන මේ දේවල්. එනිසා මෙතන ඥාණයම පාවිච්චි කරන්න ඕන. ඥාණයම නුවණින්ම දැක දැක ටික ටික දුරු කරගන්න ඕන. අනුබුබ්බේන මේදාවි තෝක තෝකං කනේ කනේ. බුදුහාරු දේශනා කරනවා අර රන් කරුවෙක් ඒ රන් භාණ්ඩයක බැලිච්ච මල ටික ටික දුරු කරගන්නවා. සුද්ධ කර කර ටික ටික දුරු කරගන්නා වගේ මේ හිතේ ඇතිවෙච්ච මේ කෙලෙස් ධර්ම ටික අපි ටික ටික දුරු කරගන්න ඕනේ. ටික ටික ඩිංග ඩිංගයි එකපාරට මේව හොදලා දාන්න බෑ. මේ මක්ක පලාස ක්‍රෝධ උපනාහ කියන ඒවා එකපාරට හොදලා යවා ගන්න පුළුවන් කමක් නැහැ. ටික ටික තමයි මේක දුරු කරගන්න ඕන කියන එක බුදුහාරු දේශනා කරන්නේ. මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පවිතු ඊර්ෂ්‍යාව කියන එක පවිතු ඊර්ෂ්‍යාව බොහොම දීර්ඝ විස්තර කරලා කියනවා. ඒ වගේම ආශාව කියන එක. මේ දෙක බුදුහාඳුරෝ මේ සූත්‍රයේ බොහොම දීර්ඝව විස්තර කරගෙන ගිහිලා තියෙන බව අපිට දකින්න තියෙනවා. දැන් පවිතු ඊර්ෂ්‍යාව කියන එක අපිට තේරෙනවා නිකන් බලන බැල්මෙන්. ඒ වගේම කියන වචන වලින්. දැන් සමහරවිට මේ ඇස්වහ කටවහ කියලා අපි කියනවානේ. ඇස්වහ කටවහ. එතකොට යම් ගහක් දිහා බලලා බලා හිටියොත් එහෙම මේ පවිතු ඊර්ෂ්‍යාව බලා හිටියොත් එහෙම එතකොට ඒක නිකන් විසක් ඒක විෂක්. ඊට පස්සේ ගහේ ගෙඩි වැටිලා, කොළ වැටිලා, මලානික වෙලා ඒ தත්තර පතර මේකට මිනිස්සු කියනවා ඇස් වහ කියලා. මේ හිතේ තියෙන වේගයක් මේ ඇස් දෙකෙන් යන්නේ. පවිතු ඊර්ෂියාවක් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ වචනයක් කිව්වොත් එහෙම ආ වචනයක් කිව්වොත් එහෙම දැන් හොද්දට බර වෙලා gedi හැදලා තියෙනවා. හොද්දට බර වෙලා gedi හැදලා තියෙනවා. දොඩංගහක් කියනවා. ඒතර මේක දිහා බලලා කියනවා මේ මද ජීවිතේටම කියලා කියන්න පුළුවන් තමයි. එහෙම කිව්වහම ඒක හොඳ හිතින් කිව්වොත් මොකවත් වෙන්නේ නැහැ. නරක හිතින් ඊර්ෂ්‍යාවෙන් මේ මිනිහාගේ දොඩම් ගහේ මෙච්චර හැදලා තියෙන මගේ දොඩම් ගහේ gediyaක්වත් නැහනේ. මේක ඊර්ෂ්‍යාවෙන් කිව්වොත් එහෙම ඒක කටවහක් වෙනවා. ඒක කටවහ කියලා කියන්නේ අන්න එහෙම. කොච්චර මේ හිතේ විසක් තියනවද අර ගහට බලපාන. පැහැවෙන එකක් නම් පැහැවෙනවා. කඩා වැටෙන ගන්න කඩා වැටෙන. පුපුරන ගන්න පුපුරන. මේ වචන වලින් පුළුවන් පුපුරවන්න පුළුවන්. මේ ඇස් දෙකෙන් පුළුවන් විනාශ කරන්න පුළුවන්. ඒ ඒක තමයි බුදුහාඳුරෝ මේ මේ මේ ඊර්ෂ්‍යාව. පාපකාරී ඊර්ෂ්‍යාව. දරුණු වෙලා එන්නේ හිත. ලේ වලින් එන එකක් ඒක. ඒක බුදුහාර මෙතන දීර්ඝව විස්තර කරන මේක හිත්වල බලපාන එක හොඳ නැහැ කියලා උන්වහන්සේ දේශනා කරේ. ඒ නිසා මේ එක හාමුදුරු කෙනෙක් එක වික්‍රම මහත්ය නමක් මේ පින්න පාතේ වඩිනවා. ගෙදරකට. සිටු ගෙදරකට ගිහිල්ලා පින්න පාතේ වැඩලා උන්වහන්සේ ඒ සිටු තුමා සිටු දේවිය ඒ ඉන්න පවුලේ උදවියත් එක්ක බොහොම සුහදශීලීව කතා බහ කර කර ඉන්නවා. ඒ කතා කර කර ඉන්නවා දැක්ක තව භික්ෂුන් වහන්සේ කෙනෙක්. දැකලා ඊට පස්සෙන් දා මේ දෙනම එක කුටියේ එක ආරාමේ ඉන්නේ. ඒක දෙනසුනේ ඉන්නේ. ඊට පස්සෙන්ද අර භික්ෂුව කල්පනා කළා මම මෙයාට කලින් නැකිලා යන්න ඕන පින්ඩපාතේ කියලා පාන්දර අවදි වෙලා අර හාමුදුරන්ට කතා කරන්නේ නැතුව මේ ඉක්මනින්ම අර සිටු ගෙදරට ගියා. ගිහිල්ලා ඒ සිටුමාලත් එක්ක දැන් වාඩි වෙලා කතා බහ කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අර සිටුවරේ අහන්නේ කෝ අපේ හාමුදුරුවෝ කෝ අපේ හාමුදුරුවෝ ඒ වෙලාවේ කියනවා තාවම බුදි හතර ගාතේ දාලා නැගිට්ටේ නෑ මම මේ ඔක්කොම අතුපතු ගාලා පිරිසිදු කරලා පෑන් තියලා මම මේ ආවේ පින්ඳ පාතේ අපි එහෙමනේ දැන් මොකද මේ කරන්නේ අර හාමුදුරුව ඊයේ අර සිටු තුමත් එක්ක සුහදුව කතා කර කර ඉන්නවා දැකලා ඊර්ෂ්‍යාවක් හටගත්තා ඊර්ෂ්‍යාවක් දැන් ලොකු කෙනෙක් එක්ක කතා කරනකොට තව කෙනෙකුට ඊර්ෂ්‍යා හිතෙනවා සිටුවරේ කියනවා ධනපතියෙක්නේ ඒ කෙනෙක් එක්ක දැන් සමහරවිට බලවතෙක් වෙන්න පුළුවන්. රජ කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් කතා කරනකොට තව කෙනෙකුට ඊර්ෂ්‍යාවක් හිතෙන්න පුළුවන්. ඒ නිසා එයා කල්පනා කරනවා මමත් ගිහිල්ලා මෙයත් එක්ක මිත්‍ර වෙලා කතා කරන්න ඕන කියලා. නමුත් එකිනෙකාගේ තියෙන බැඳීම, එයාගේ පැහැදීම තව කෙනෙක් වෙනස් කරන්න යන්නේ යන්න බෑ. වෙනස් කරන එක හොඳක් නෑ. හොඳයි මේ පවිතු ඊර්ෂ්‍යාවෙන් මේ ගියේ. පවිටි ඊර්ෂ්‍යාවෙන් අර ගෙදරට ගිය පස්සේ සිටුතුමා කතා බහ කරලා උන්වහන්සේට පින්ඳ පාත බෙදලා තව පින්ඳ පාත පාර්සලයක් හදලා දුන්නා මේක අර වැඩ හාමුදුරන්ට දෙන්නකෝ කියලා. මොකද මගෙත් එක්ක තවත් කෙනෙක් කියන හිතවත්කම කොපමණද කියන එක දන්නේ දැන් ඒ දෙන්න. බලා ඉන්න කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. බලා ඉන්න කෙනෙක් ඒකට ඊර්ෂ්‍යා කරලා ඒක මැදින් කඩා දාන්න හැදුවට බෑ. ඒ නිසා කෑම් පාර්සලයකුත් හදලා දුන්න හාමුදුරන්ට දෙන්න කියලා. ඉතින් මේක අරගෙන ගිහිල්ලා උන්වහන්සේ මේක දෙන්නත් දැන් මොකද්ද වගේ බලාපොරොත්තු දෙය ඉෂ්ට වුණේ නැහැ අරහම්දුරු ගැන කලකිරීමක් ඇති කරන්නයි බලාපොරොත්තු වුණේ. අනේ යා එහෙම බුදියන කෙනෙක්ද ඒවත් පිළිවෙත් කරන්න නැති කෙනෙක්ද ඔබ වහන්සේ නම් හෙට ඉඳලා මගේ ගෙදරට පින්ඳ පාතේ වඩින්න කියලා ආරාධනා කරන්න මේ කිව්වේ. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඉතින් මේපත් පාර්සලේ අරගෙන ගිහිල්ලා දැන් සේනාසනේ දොරට තට්ටු කරන්නෙත් නෑ. ශබ්ද බද්ධ කරනවා, කෑ කාරනවා. නමුත් මේ ශබ්ද ඔක්කොම අර හාමුදුරට ඇහෙනවා. උන්වහන්සේ ශබ්ද නැතුව ඉන්නා. ප්‍රතිචාර නොදක්වා. ඊට දොරට තට්ටු කළා. ඒ ශබ්ද නැතුව ඉන්නවා. ඊට පස්සේ මේ හාමුදුර දොර අරිනවා. දොර ඇරලා නෑ මේ හාමුදුරුවෝ. නෑ. කාමරේ උඩ බැලුවම උන්වහන්සේ පළසක් බැඳගෙන ධානයකට සමවැදලා ඉන්නවා. අන්නේතන්දි මේ හාමුදුරුවන්ට බය ඇති වුණා. දෙයියනේ මම මේ වගේ හිතුවේ කවුරු ගැනද මේ? ඈ මම මේ හිතලා තියෙන වැරදි විදිහට මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයිනේ. එයා ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගත්ත කෙනෙක්. මම හිතාපු විදිහේ වැරදි කියලා පසුතැවෙනවා. පසුතැවෙනවා. ඒ ඒ ඒ නිසා උන්වහන්සේට පස්සේ කියනවා ස්වාමීනි වහන්සේ ගැන මම වරදවා හිතුවා. වරදවා තේරුම් ගත්තා. මට සමා වෙන්න කියලා හිතන් සමාව ගන්නවා. ඒ වගේ මේ තියෙනවා පාපකාරී ඊර්ෂ්‍යාව කියලා එකක්. තව කෙනෙක් තවත් උසස් කෙනෙක් ඇසුරු කරනවට, ඒ වගේම තව කෙනෙකුට යමක් ලැබෙනවට, තව කෙනෙකුට ධනයක් ලැබෙනවට, තව කෙනෙකුට හොඳ දෙයක් ලැබෙනවට, ඒකට තියෙන ඊර්ෂ්‍යාව. මේකට කියන්නේ පාපකාරී ඊර්ෂ්‍යාව. මේකත් හටගන්නේ අපේ හිතේම හටගන්නේ. ඒ නිසා අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මෙන්න මේ කියන දුර්ගුණ ටික මේ හිතේ හටගන්න මේ ටික නිවන් දකින ලොකු බාධා. නිවන් දකින ලොකු බාධා. කොච්චර දන් දුන්නත් මේ කියන ලෝභය, ද්වේෂය, ක්‍රෝධය, පලාසය, මක්ඛය මේ පවිතු ඊර්ෂාව මේ ටික තියෙනවා නම් අපිට නිවන් දකින්න බෑ. ඒක ඥාණයෙම දිනු කරන්න, ඥාණයෙම දකින්න, ඥාණයෙම මේ ටික දුරු කරගන්න. මේන්න මේ ටික දුරු කරගත්ත දවසට තමයි අපිට මාර්ගඵල පිළිවෙලින් මේ සංසාර දුකින් අත මිදී ධර්ම අවබෝධයෙන් අජරාමර උතුම් අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ හැමදෙනාට මේ උතුම් නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාශට්ටා දිබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ලෝක සාසනං තිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සී සද්ධර්මයේ දේශනා කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් ලබන ලද කුසලාන සංස ධර්මයන් හේතු කොටගෙන සෑම දිනාටම අමා මහ නිවන් සැප ලැබේවා කායද්්වාරයේ ස්වභාවය පිළිබඳව ධර්මානුකූලව කරුණු පැහැදිලි කරන දේශකයන් වහන්සේලා අපි ආශිර්වාද කරමු උන්වහන්සේ ආධුනික වශයෙන් ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යාපනික වශයෙන් කරන උදාර මෙහෙවර තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබ සිරු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබේවා. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ගොඩකවැල ශ්‍රී මහින්ද මහා විහාරාධිපති ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශවයේ සබරගමු පළාතේ අධිකරණ සංඝනායක රත්නපුර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය කොම්පිටියේ ශ්‍රී සුශීල ස්වාමීන් වහන්සේ